ධර්මානුශාසනාව අද දේශිකානන් වහන්සේ කිරුළපන පූර්වාරාමාධිපතිව වැඩවිසූ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයේ පීඨාධිපති සියම් මහානිකායේ කොට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක රාජකීය පඬිතුක ශ්‍රී සද්ධර්ම වාගීශවර අතිපූජ්‍ය රද්දල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත් වී වදාළ අතිපූජ්‍ය රද්දල්ලේ පඤ්ඤාලෝක නාහිමිපාණන් වහන්සේගේ 113 වෙනි ජන්ම සංවත්සරය අද දිනටදී ඇති බැවින් උන්වහන්සේට උපහාර පිණිස මෙම ධර්මානුශාසනාව මෙතෙන් සිටත චාරය කෙරේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්ධස්ස කිත්තාවතාපන භන්තේ උපාසකෝ තත්ත හිතායත පරහිතායත පටිපන්නෝ හෝතේ යතෝ කෝ ජීවක උපාසකෝ අත්තනාච සද්ධා සම්පන්නෝ හෝති පරංච සද්ධා සම්පදාය සමාදපේති අත්තනාච සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය සමාදපේති අත්තනාත ත්‍යාග සම්පන්නෝ හෝති පරංච ත්‍යාග සම්පදාය සමාදපේති අත්තනාත භික්ඛූනං දස්සන කාමෝ හෝති පරංච භික්ඛූනං දස්සනේ සමාදපේති අත්තනාත සද්ධම්මං සෝතුකාමෝ හෝති පරංච සද්ධම්ම සවනේ සමාදපේති අත්තනාච සුතානං ධම්මානං ධාරණ ජාතිකෝ හෝති පරංච ධම්ම ධාරණාය සමාදපේති අත්තනාච ධතානං ධම්මානං අත් අත්ථූප පරික්ඛේ හෝති පරංච අත්ථූප පරික්ඛාය සමාදපේති අත්තනාච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති පරංච ධම්මමං ධම්මානුධම්ම පටිපදාය සමාදපේති එත්තාවතා කෝ ජීවක උපාසකෝ අත්තහිතාය පටිපන්නෝ පරහිතාය තාති ධර්ම ශ්‍රවණා බිලාසි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අස්තනරාමර ලෝකස්වාමී වූ අපගේ භාග්‍යවත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මයෙහි අංගුත්තර නිකායේ අටවෙනි නිපාත නිපාතයට ඇතුළත් ජීවක සූත්‍ර දේශනාවයි මේ මාතෘකා වශයෙන් තබන්නට යෙදුනේ. ඒ ජීවක සූත්‍රයේ අවසානයේහි ඇතුළත් වෙන කොටසක් මේ මාත්‍රකාව වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ. මේ සූත්‍ර දේශනාවට නමක් වශයෙන් දක්වලා තියෙන්නේ ජීවක සූත්‍රයයි. ජීවක කියන වෛද්‍යවරයා අපේ බුද්ධ ආගමේ බෞද්ධ ඉතිහාසයේ ඉතාමත්ම ප්‍රසිද්ධ කෙනෙක්. ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේට බිම්බිසාර රජතුමා ඇතුළු පිරිසට මහා සංඝ රත්නයට වෙදකම් කිරීමේ යෙදුණු ඊටාම දක්ෂ වෛද්‍යවරයෙකු බව අපේ බෞද්ධයන් හොඳ හැටියට අහලා තියෙනවා. ජීවක වෛද්‍යතුමා පිළිබඳ තවත් වැදගත් කාරණයක් හැටියට සඳහන් කළ යුතුව තිබෙන්නේ එතුමාගේ ඊටාම දක්ෂ වෙදකමකින් ලැබුණු පරිත්‍යාගය. ඒ පරිත්‍යාගයට නමක් තියෙන්නේ සීවෙය්‍යක දුස්ස යුගය කියලා. සීවේයක දුස්ස යුගය කියන්නේ තිබිරට දක්ෂ රෙදි වීමෙහි දක්ෂ ස්ත්‍රීන් විසින් බොහොම හොඳට වියලා තියෙන රෙදි දෙකක් කියන මේ තේරුමක් එකේ තියෙන්නේ. එතකොට වටිනා රෙදි جوړුවක් සීවේය දුස්ස යුගය. මේක තෑග්ගකට හම්බ වුණේ. ඒ තෑග්ගට හම්බ වුණු අවස්ථාවේදී ජීවක වෛද්‍යතුමා කල්පනා කළා මට වේදකමට හම්බෙච්ච මේ පරිත්‍යාගය බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට ඕනේ කිය. මේ කාලයේ වන විට බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුන් විසින් පූජා කරන සිවුරු පිළිගැනීමෙහි යෙදිලා නැහැ භික්ෂුන් වහන්සේලාට සිවුරු පිළිගැනීමට අනුදැන වදාරලා නැහැ අවසර දීලා නැහැ මේ ජීවක වෛද්‍යතුමා බුදුරජාණන් වහන්සේට මේ දුස්ස යුගය රෙදි දෙක පූජා කළාම බුදුරජාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කළා. අපි ඒ ගෘහපති චීවර එනම් ගිහියන් විසින් පූජා කරනු ලබන සිවුරු පිළිගන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ පාන්තු කූල චීවරය. ඒ පාන්තු කූල චීවරය තමයි භික්ෂුන් වහන්සේලාත් ඒ වගේම බුදුරජාණන් වහන්සේත් පාවිච්චි කරන්නේ. ඉතින් මේ ජීවක වෛද්‍යතුමා ඊටාම යටත් පහත්ව කරුණු කීමෙන් ආදරයෙන් සැලකිල්ලෙන් කරුණු කීමෙන් ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අනාගතයේ භික්ෂුන් වහන්සේලාට සිවුරු පාවිච්චි කිරීමට පහසු වෙන්නට ඕනේ. අනාගතයේ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට මහා සංඝ රත්නයට සිවුරු පූජා කරලා බොහොම පින් සිද්ධ කරගන්නට අවස්ථාව සලසා ගන්නට ඕනේ. ඒක නිසා මේ මගේ පූජාව පිළිගෙන වදාරන්නටයි භික්ෂූන් වහන්සේලාටත් ඒ ගිහින් විසින් ශ්‍රද්ධාවෙන් පූජා කරන ඒ සිවුරු පූජාවල් පිළිගන්නට අවසර දෙන්නට අනුදැන වදාරන්නට බුදුරජාණන් වහන්සේ ඒ කාරණය සලකා බලා වදාරලා භික්ෂූන් වහන්සේලාටත් ඒක අනුදැන වදාලා ජීවක වෛද්‍යතුමාගේ පූජාව පිළිගත්තා. ඉන් පසුව තමයි පින්වත්නි ඔය වස් කාලය තුල උපස්ථාන කරලා වස් අවසානයේ ඔය කඨින චීවර ආදී පූජා කිරීමට ගිහි පින්වතුන්ට අවස්ථාවක් සැලසුනේ වයින් පස්සේ එතකල්ම භික්ෂුන් වහන්සේලාට එහෙම පූජාවක් කරන්නේ නැහැ. පාංශුකූල පූජාව චීවර තමයි ඒක කවුරුවත් පූජා කරන එකක් නෙවෙයි භික්ෂුන් වහන්සේලාම සකස් කරගන්නවා. මෙන්න මේ කාරණය මෙවස් කාලය තුල සිද්ධ කරන පුණ්‍ය කර්මවලදී බොහෝ දෙනාට සලකා බැලීමට ඊටම වැදගත් කාරණයක්. ඉතින් ඒ විදිහේ සද්ධා සම්පන්න ශාසනය කෙරෙහි ඊටම ආදරයෙන් ශාසනයේ දියුණුව අපේක්ෂා කරන ආරක්ෂාව අපේක්ෂා කරන බුද්ධ කාලයේ ජීවත් වුණු මහා සංඝරත්නයට බුදුරජාණන් වහන්සේට රජපෞලට වෙදකම් කිරි විශේෂයෙන් වෙදකම් කිරීමේ යෙදුණු ජීවක වෛද්‍යතුමා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රධාන වශයෙන් කරුණු හතරක් ප්‍රශ්න කරලා ඒ කරුණු හතරට උන්වහන්සේ දේශනා කරවදාළ ධර්මය තමයි මේ ජීවක සූත්‍රයේ ඇතුළත් වන්නේ. පළමුවෙන්ම ජීවක වෛද්‍යතුමා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වැඳලා එකපස්ව වාඩි වෙලා කරපු ප්‍රශ්නය මොකද්ද? කිත්තාවතාපන බන්තේ උපාසකෝ හෝති උපාසක කෙනෙක් වෙන්නේ කොයි තරමකින්ද අවර කරුණෝ මුල් කරගෙනද උපාසක කියන නම ලබන්නේ අපේ බුද්ධ ආගමේ කොටස් දෙකක් ඉන්නවා උපාසක උපාසිකා කියලා බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසයි බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා වශයෙන් සඳහන් කළ හැකි පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළි අරගෙන ඒ ධර්මය අනුව පිළිපැදීමට ඉදිරිපත් වෙලා ඉන්න පිරිස හැටියට මේ සිව්වණක් පිරිසයි. එයින් කොටස් දෙකක්ම උපාසක උපාසිකා. මේ වෛද්‍යතුමාගේ ප්‍රශ්නය උපාසක කෙනෙක් වන්නේ කොයි තරමකින්ද කොපමණකින්ද කියන මේ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ යතෝ කෝ ජීවක බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතා කෝ ජීවක උපාසකෝ හෝති ඔහොමයි දේශනා කර වදාලේ මෙතේරෙන ගැඹුරු බණක් නෙමෙයි පින්වත් සලකා බැලිය යුතු ඊටාම වැදගත් කරුණු උපාසක භාවයට පත් වෙන්නේ කොයි තරමකින්ද යම් දවසක පටන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මේ හැටියට බුද්ධ ආදී රත්නත්‍රය යමේ සරණ ගියා නම් සරණ ඒ බුද්ධ ආදී රත්නත්‍රය සරණ ගිය තැන් පටන් ඒ එක්කෙනා උපාසක උපාසිකා භාවයට පැමිණෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රශ්නයට ලැබුණු නැත්නම් දීවකට දුන්න දීවදාල පිළිතුර අපි සලකා බලන්නට ඕනේ මේ ගිහි සමාජයේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අතර බෞද්ධ කියන පිරිස. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට අපේ ගිහි පින්වතුන්ට උපාසක උපාසිකා කියලා දේශනා කර වදාලේ බුද්ධ ආදී රත්නත්‍රය සරණ යෑම මුල් කරගෙනයි. මේ බුද්ධ ආදී රත්නත්‍රය සරණ යෑමයි කියන එක අපේ බෞද්ධයන්ට එච්චර ලොකුවට උගන්වන්න උවමනා කරන දෙයක් නෙමෙයි. මම මට අද මේ බුදුරජාණන් වහන්සේ පිහිටයි ධර්මය පිහිටයි සංඝයා පිහිටයි. මේ බුද්ධ ආදී රත්නත්‍රය තමයි මට පිහිට. මොනවටද පිහිට? මගේ මෙලව යහපතට, පරලොව සුගතියට කෙලවර ලබන මෝක්ෂ සම්පත්තියට මේ රත්නත්‍රය තමයි මට පිහිට කියලා ඒ රත්නත්‍රයට ඇතුළු වීමයි ඒ රත්නත්‍රය පිළිගැනීමයි ඒ රත්නත්‍රය තමා තමාට බාර ගැනීමයි අන්න ඒකයි මේ රත්නත්‍රය සරණ යනවායි කියලා කියන්නේ මේක පින්වත්නි සුළුපටු දෙයක් නෙමෙයි බුද්ධ ආදී රත්නත්‍රය සරණ යෑමේ කියන එක ඊටාම ලොකු දෙයක් අපේ බුද්ධ ආගමේම උගන්වන ධර්මයේ නොයෙත්ැන් වල ඒ පිළිබඳ උපමා කතා වස්තු ආදියෙන් අපට පෙන්වලා තියෙන නොයෙක් කරුණු අනුව අපට කියන්නට පුළුවන් මේ රත්නත්‍රය සරණ යෑම කෙනෙකුගේ මෙලොව ඊටාම හොඳ වාසනාවන්ත භාවයක් ඇති වෙන එකක් ඒ කියලා. එතකොට බෞද්ධ තම තමන්ට මතක නැති වෙලා යනවා. ඒ මතක නැතුණෙන් පස්සේ ඔන්න කවුරු හරි කිව්වොත් අද පොය පන්සලට යන්න කියලා ඔන්න මතක් වෙන්නේ බෞද්ධකම. ඒ එතකොටයි. ඔන්න ඔය තරමටයි අද බෞද්ධකම ඈත් වෙලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න කොයිතරම් ලොකු පිරිහීමක්ද කියලා. ඒ නිසා බුද්ධාදී රත්නත්‍රයේ ඒ සරණ යෑම ඒ රත්නත්‍රයේ පිහිට ආශ්‍රය උපාසනයට පත්වීම මේ උපාසක කියන මේ නම මේ ගෞරව නාමය ලැබීමට ඊටාම සුදුසු කෙනෙක් වෙනවා ඒ වගේම ගෞරව නාමය ලැබීමට ඒ කෙනාට පුළුවන් වෙනවා. ඉතින් මේ බුදුහාමුදුරෝ මේ වෛද්‍යතුමාට දේශනා කර වදාලේ උපාසක කෙනෙක් වෙන්නේ ඔය විදිහටයි කියන බවයි. රත්නත්‍රය සරණ යෑම පිළිබඳ වැඩි විස්තර මා කියා දීමට දැන් කල්පනා කරන්නේ නැහැ කාල වේලාව එයට <clears throat> ලබා ගැනීමට පුළුවන් කමක් නැති නිසා ඊළඟට දෙවෙනි ප්‍රශ්නය කිත්තාවතා පන භන්තේ උපාසකෝ සීලවා හෝති ස්වාමීනි ඒ උපාසකතුමා සිල්වත් වෙන්නේ කොයි ප්‍රමාණයකින්ද අර කියාපු බුද්ධ ආදී රත්නත්‍රයට පැමිණිච්ච නැත්නම් රත්නත්‍රය පිළිගත්ත රත්නත්‍රයේ හිවණට පැමිණිච්ච ඒ උපාසක ඒ උපාසිකා දෙපක්ෂය සිල්වත් කියලා කියන්නේ කොපමණකින්ද කියලා ප්‍රශ්න කළා. ජීවකතුමාගේ දෙවෙනි ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට පිළිතුරු දී වදාලේ යතෝ කෝ ජීවක උපාසකෝ පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජ පමාදට්ඨානා පටිවිරතෝ හෝති එත්තාවතා කෝ ජීවක උපාසකෝ සීලවා හෝති මේකයි දේශනා කර වදාළේ පින්වත්නි උපාසක කියන මේ එක්කෙනා ඒ තුනුරුවන් උපාසනයට පැමිණිච්ච වෙලේ හිටන් ඊටම වාසනාවන්ත ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔහුගේ අපල උපද්‍රවාදී පවා මේ තුනුරුවන්ගේ ආශ්‍රයයට පැමිණීම නිසා දුර වෙලා යනවා. ඔය නරක ලෙඩ රෝග බෝ වෙන රෝග ආදී නැති වෙලා යනවා. ඒ වගේ ඊටාම වාසනාවන්ත උපාසක භාවය තමා තුළ හොඳ හැටියට පවත්වා ගන්න කොටයි ඔය මා කියාපු අනුසස් හොඳට ලැබෙන්නේ නොවරදවාම ලැබෙන්නේ පින්වත්නි. ඉතින් මේ උපාසක කියන එක්කෙනා සිල්වත් කෙනෙක් වෙන්නේ කොපමණකින්ද කියලයි දෙවෙනි ප්‍රශ්නය. ඒකට දේශනා කර වදාළේ යම් දවසක පටන් ඒ උපාසක ඒ උපාසිකා බුද්ධං සරණ සරණං ගතෝ හෝති ආදී වශයෙන් තිසරණ ගිය උපාසක උපාසිකා දෙපක්ෂය පානාතිපාතා පටිවිරතෝ හෝති මේ ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් අදින්නාදානා පටිවිරතෝ හෝති සොරකම් කිරීමෙන් කාම මිත්‍යාචාරයෙන් බොරු කීමෙන් සුරාපානයෙන් මේ කියන පස් පවින් වලකී ක්‍රියා කරනවා නම් මේ පස්පව් අත්හැරිලා අත්හැරලා දානවා නම් කවදාවත් මේ පස්පව් නොකර තමා එයින් ඈත් වෙනවා නම් එතකොට ඒ එක්කෙනා සිල්වත් කෙනෙක් වෙනවා. එතකොට පස්පව් වලින් වළකිනකොට ඒ එක්කෙනා පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් වෙනවා. පන්සිල් පද පහ ආරක්ෂා කරන කෙනෙක් වෙනවා මේ පස්පව් කියන මේ බුදුදහමේ ඊටාම මේ බරපතල අකුසල පහක් හැටියට දක්වලා තියෙන. සමාජයේත් මේවා බරපතල අපරාධ හැටියට දක්වලා තියෙන මේ මහා වැරදි පහකින් වෙන්වීම මේ කෙනා සිල්වත් කෙනෙක් බවට පත් වෙනවයි කියන බව පෙන්වීම. සිල්වත් කියන වචනයෙන් කියන්නේ තමා තුළ හොඳ සීලයක් තියෙනවයි කියන එකයි. සීලය තමාගේ චරිතය හොඳට පිරිසිදු කරන ගතිය තමයි සීලය කියන්නේ. සීලයේ තියෙන සෝචෙය සෝචය කියන වචනයෙන් කියන්නේ කය වචනය කියන මේවා පිරිසිදු කිරීමයි පිටපත්. කය වචන දෙකේ යම් පිරිසිදුවක් ඇති වෙනවා නම් ඒ කය වචන දෙකින් කරන ක්‍රියාවල පිරිසිදුකම ඒ කය වචන දෙක නිසා Tamanගේ ජීවිතේ චරිතයේ හොඳ පිරිසිදු චරිතයක් ඇති බව. ඒකයි සීලය. මේ සීලය ඇතිවීමට මේ හැම දිනාම බනහන කවුරුත් වගේ ළමයින් පවා දන්න පස්පව්. සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම, මත්පැන් පාන. මේ පහ වැළකීම නිසා ඒ තැනැත්තා අර ඊටාම පිරිසිදු සීලයකට සීලයක් ලැබූ කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒකයි එත්තාවතාකෝ ජීවක උපාසකෝ සීලවා හෝති. දැන් මේන් සලකා ගන්නට තියෙන්නේ මේන් සඳහන් කළේ මේ පස් පවෙන් වැළකීමයි. අපේ බෞද්ධයන් සාමාන්‍ය බොහෝ දෙනා වැඩි ආගම ගැන සැලකිල්ලක් වැඩිපුර නැති අය බොහෝ දෙනා මේ පස්පව් ගැන වැඩි සලකන්නේ නැහැ ඔබවම සුළු දේවල් ඇටියට. ඒ තරම් අද තමන්ගේ හිතවිලි බොහොම පහත් තත්වයට වැටිලා තියෙනවා. බුද්ධාගමේ උගන්වන හැටියට මේ තුනුරුවන් සරණ ගිය උපාසක උපාසිකාවරුන්ට ඊටාම ජීවිතයේ වටිනා පිරිසිදු තත්වයක් ඇතිවීමේ මුල මොකද්ද මේ අකුසල් වලින් මේ පාපක්‍රියා වලින් වැළකීමයි බුද්ධාගම පාපක්‍රියා වලින් ඈත් වීම ප්‍රකාශ කරන දේශනාවක් ධර්මයක්. සීල සමාධි ප්‍රඥා කියන මේ තුන තමයි බුද්ධ ආගමේ ශික්ෂා තුන. ත්‍රිවිධ ශික්ෂා වශයෙන් ඒ අදි සීල අදිචිත්ත අදිපඤ්ඤා වශයෙන් උසස් හැටියට දක්වලා තියෙනවා. මේක තමයි නිවනට මඟ. ඒ නිවනට මඟ වන මේ ත්‍රිවිධ ශික්ෂාවේ මුල සීලයයි. ඒ සීලයට සීලයට උසස් උසස් සීලයන්ට පදනම වෙන්නේ මේ අකුසල් වලින් වැළකීමයි. මහා බරපතල අකුසල් හැටියට දක්වලා තියෙන සතුන් මැරීම බලන්න කල්පනා කළා මේ සතුන්ගේ ජීවිත නැති කිරීම මොන තරම් අපරාධයක්ද කියලා. ඒ ජීවිතයක් නැති කිරීමේදී Tamange සිතට ඇතිවෙන බරපතල අකුසල ඒ ඒ සතුන්ගේ ඇති తত্ত্বය අනුව මහා විශාල අකුසල් සිද්ධ වෙනවා. ಗುಣ මහා తত্ত্বය නිසා ඒ විදිහට එබඳු සත්ව ඝාතනය නිසා ඇතිවෙන මහා පාප රාශිය. ඒ වගේම සතුන් වැළසීම නිසා කෙනෙකුගේ සිත්වල ඇතිවෙන කිසිම කරුණාවක් නැති. ඒ වගේම මහා රෞද්‍ර නපුරු ගති වැඩි දියුණු වීම. දැන් අඟුලිමාලට මුලදී බොහෝ මොහොත අහිංසක දරුවෙක් ගුරුවරයාගේ නියමය අනුව පුතේ සුතා කියලා කතා කළා මේ ඉගෙනගත්ත ශාස්ත්‍රයට උපචාර වශයෙන් ඇඟිලි මිනි දහසක් මරලා එන්නේ. ජාර ඒකට ගරු කිරීමක් වශයෙන් මිනි මරන්න පටන් ගත්තා. ඒ ජීවිත ඝාතනය නිසා ඔහු ඊටම දරුණු කෙනෙක් වුණා. මහා නපුරු කෙනෙක් වුණා. අදත් අපිට සමහර දෙනාට මතක් කරනකොට බය ඇති තරමට කෙනෙක් වුණා. ඒ අර දරුණු වැඩවලින් ඔහුගේ සිත වැඩි දියුණු වුණා දරුණු ගතිය. ඒක Tamanට පුරුද්දක් වශයෙන් ගිහිල්ලා. අන්න ඒ බඳු මහා දරුණු ගතියක් ඇති වෙන මහා නරක පාප ක්‍රියාවල් සතුන් මැරීම, සෝතන් කිරීම මේ වගේ මහා පව් පහක් නේද මේ පස්පව් කියන්නේ. ඒ පස්පව් වලින් වැළකුණාම ඇති වෙන සීලය කොයිතරම් ලොකු එකක්ද කියලා කල්පනා කරලා බලන්න. මේ පස්පව් කිරීම නිසා රටට කොයිතරම් ලොකු විපත්තියක් සිද්ධ වෙනවද කියලා. පවුලක පිරිහීමට ප්‍රධාන හේතුව මේ පස් පව්වලයේදීමයි. පුද්ගලයෙක් වශයෙන් තමාගේ පිරිහීම, තමන්ට නොඑක් විදිහේ දරුණු රෝග, ඒබඳු අඩු ආයුෂයෙන් මරණයට පත්වීම, රෝගවලින් දුක් විඳ විඳ සිටීම, ඒ වගේම තමන් කරන යම් යම් දියුණුවට කරන කර්මාන්ත ආදී විනාශ වෙලා යෑම වැහි නැති වෙලා යෑම මේ වගේ මහා විශාල අභිපත්ති සිදු වෙනවා. මේ මහතන පින්වතුන් අහලා ඇති අර කුරු ධර්ම ජාතකය. කුරු ධර්ම ජාතකයේ ඒ කලිඟු රජුරුවන්ගේ රටේ වැස්ස නැතිකම නිසා දුර්භික්ෂයක් ඇතිවීමේ ඒ දුර්භික්ෂය නිසා රෝග අමනුෂ්‍ය ඒ පීඩාවල් ඇතිවීමෙන් මහා විපත්තියක් සිද්ධ වුණා. එහෙම සිද්ධ වෙච්ච අවස්ථාවේදී මේකට කල යුතු පිළියම කුමක්ද කියලා බොහෝ දෙනා සාකච්ඡා කළා. අන්තිමට මේ කුරු රටේ රජතුමා ඇතුළු පිරිස කුරු ධර්මය කියලා ඒ ධර්මය ප්‍රසිද්ධ. ඒ කුරු ධර්මය කියන එකෙන් අදහස් කරන්නේ මේ පස්පව් වලින් වැළකීමෙන් පංච සීලය ආරක්ෂා කිරීමයි. ඒ පන්සිල් ආරක්ෂා කරන ඒ පංචශීලය එන් ගෙනල්ලා මේ රටේ ඒ පංචශීලය හොඳට ආරක්ෂා කළොත් මේ පස්පව් වලින් වැළකී හිටියොත් මේ රටේ තියෙන මේ දුර්භික්ෂ රෝග අමනුෂ්‍ය ඔක්කොම බය නැති වෙලා ඒ යහපත ඒ විපත්‍ය සම්පත්තියට හැරෙනවයි කියලා සම්මත කරපු නිසා ඒ හැටියට සිද්ධ කිරීමෙන් ඒ සම්පත්තිය නැත්නම් විපත්ති දුරු වෙලා ගිහිල්ලා රටට යහපත සැලසුණු බව ඒ ජාතක ප්‍රවෘත්තියෙන් සඳහන් වෙනවා මහා ධම්මපාල ජාතකයේ ඒ ධර්මපාල කුමාරයා දිසාපාමොක් ආචාර්යින් ළඟ ඉගෙන ගන්නකොට ඒ දිසාපාමොක් ආචාර්යවරයාගේ ශිෂ්‍යයෙක් දරුවෙක් අඩු ආයතයෙන් මරණයටපත් වීම නිසා මේ ඉගෙන ගන්න ශිෂ්‍යයා පුදුමයකටපත් වෙලා hina වෙන්න පටන්. මොකද තමුසේ එහෙම hina වෙන්නේ කියලා මානේ අපේ පවුල් නම් කවදාවත් ඕම අඩු ආයතයෙන් මරණයටපත් වෙන්නේ නැහැ කියලා අර ශිෂ්‍යයන් ඉදිරියේ කතා ඒ ශිෂ්‍යයන් ඉදිරියේ අනෙක් ගෝලයන් ඉදිරියේ කතා කරනකොට ඕක දිසාපාමොක්කාචාරිතුමාට මේක ක්‍රමයෙන් දැනගන්නට ලැබුණා. ඉතින් ඒ දරුවා ළඟට ආන්න ගහලා මොකද පුතා කියන්නේ මෙහෙම එකක් මේව දෙයක් වෙන්නේ නැහැ. අපේ පවුල නම් කවදාවත් එහෙම අඩු ආයතෙන් කවුරුවත් මරණයක් වෙන්නේ නැහැ. අපේ කිසි කෙනෙක්ගේ නැහැ. මේක විශ්වාස කරන බලන්න ඒ ධර්මපාල බෝසත්තුමා ළඟට ගිහිල්ලා දිසාපාමොක්කාචාරිතුමා නොඑක ආකාරයෙන් බොරුවට වෙන සතෙකුගේ ඇට වගේක් අරගෙන ගිහිල්ලා ඔබේ දරුවා මැරුණයි කියලා ඒ ආරංචිය දුන්නාම hina වෙලා මගේ දරුවා එහෙම අඩු ආයතේ මැරෙන්නේ නැහැ කියන බව ස්ථිර වශයෙන් කිව්වා පිළිගත්තේ නැහැ මරණයක් උණයි කියලා. ඒ ඉතින් දිසාපාමොක් ආචාර්යතුමාට මේ කාරණය බෝධිසත්වයන් වහන්සේ විස්තර කළා දුන්න මෙන්න මේ මේ කරුණ නිසා අපි නෑ පස්පව් වලින් අපි වෙන් වෙලා බොහොම පිරිසිදු ජීවිතයක් ඒවයින් අපි ගත කරන්නේ. ඒ නිසා අපේ කවුරුවත් අඩු ආයුෂයෙන් මැරෙන්නේ නැහැ. නියම ආයුෂය ගිහිල්ලායි මරණයටපත් වෙන්නේ. මොන තරම් පුදුම දෙයක්ද කියලා කල්පනා කළා බලන්න. අපි අපේ පවුල්වල නැත්නම් අපේ මේ මිනිසුන්ගේ දරුවන්, මේ මව්පියවරු කවුද කැමති වෙන්නේ අඩු ආයුෂයකින් මරණයටපත් වෙනවයි කියන මේ කාරණේ ගැන. කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. නියම ආයතය ගිහිල්ලා මරණයටපත් වෙනවා නම් හොඳේ කියන එක නේද කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. නමුත් එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. බොහොම අඩු ආයතයේ මරණයටපත් වෙනවා. මේවා මේ අපරාධ වලින් සිද්ධ වෙන දේවල්. ඉතින් පින්වත්නි මේ වගේ විපත්ති යම් තරමක් ඇත්තම් මේ පස්පව් වලින් විශාල වශයෙන් බෝධන සිද්ධ කරනකොට රටටම ඒක මහා විපත්තියක් වශයෙන් සිද්ධ වෙනවා. රටේ පරිහානිය ඇති වෙනවා. රටට නොයෙක් විපත්ති සිද්ධ වෙනවා පින්වත්. සමහර විට රටක් ගිලා බහින තරමට විපත්ති සිද්ධ වෙනවා. ඒ තරම් මහා අපරාධ. අන්න ඒකයි එකෙන් කල්පනා කරන්නට ඕනේ. ඒ නිසා පංචශීලය ආරක්ෂා කිරීම බොහොම ලොකු දෙයක්. මේ අනුව කල්පනා කරනකොට මේක විපත්ති විරුද්ධ පැත්ත පප්පා උනේ ඒ පප්පව් වලින් වැළකීමෙන් සිද්ධ කරන්නේ පංචශීලය ආරක්ෂා කිරීමයි. ඒක ඊටාම වටිනා එකක්. අර කුරු ධර්ම ජාතකයනොත් ඒ වගේම මේ ධර්මපාල මහා ධර්මපාල ජාතකයනොත් සඳහන් කළේ පංචශීලයේහි තියෙන වටිනාකමයි. ඒ පස්පව් වලින් වැළකීමෙන් තියෙන ජීවිතයට ලැබෙන ඊටාම වටිනා සම්පතයි. ඒ නිසා එයින් තේරෙනවා මේ පස්පව් වලින් වැළකීලා පංචශීලය ආරක්ෂා කිරීම දෙවියෝත් සන්තෝෂ වෙනවා. දකින දකින හැමදෙනාත් සන්තෝෂ වෙනවා. Tamanට සියලුම යහපත සිද්ධ වෙනවා. ඊටාම වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට පුළුවන් වෙනවා. ඒක තමයි මේ සීලය ධනයක් දෙනවයි කියලා කියන්නේ මෙලව සම්පත් දෙනවයි කියලා කියන්නේ සීල ධනයක් වෙන්නේ. සීලය නිසා කෙනෙකුට මහා භෝගස්කන්ධයක් මහා විශාල සම්පත්තියක් ලැබෙන්න පුළුවන්. ඒකයි සමහර වෙනවා සීල් සමාදන් වුණාට ඕක සම්පත්තියක් ලැබෙනවද නෑ සීල් සමාදන් වීම නිසාම නෙමෙයි තමන් ඊටාම හොඳට පිරිසිදුව අවංකව සීලයක් නිතර ආරක්ෂා කරන එක්කෙනාට හැම දෙයක්ම හරියනවා පින්වත්නි දෙවියන්ට යදින්න උවමනා නැහැ. අපේ ලෙඩ හොඳ වෙන්න කළා දෙන්නේ, අපට යහපතක් කළා දෙන්නේ, අප ආරක්ෂා කරන්නේ. ඒවා ඔක්කොම සිද්ධ වෙනවා මේ තමන්ගේ පංචශීලය අවංකව ආරක්ෂා කරන සීලය නිසා. අන්න ඒකයි කල්පනා කරන්නට තියෙන්නේ. මේ කරුණු මේට වඩා මා විස්තර වශයෙන් කියන්නට අවස්ථාවක් නැති නිසා මේට වඩා ලොකු විස්තරයක් කියන්නට බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය චිත්තාවතාපන භන්තේ උපාසකෝ අත්ථිතාය පටිපන්නෝ හෝති ස්වාමීනි උපාසකතුමා සිල්වත් වෙන්නේ කොහොමද උපාසක වෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගත්තා සිල්වත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තා ඒ උපාසකතුමා තමාට හිත පිණිස තමාගේ දියුණුව පිණිස තමාගේ යහපත පිණිස ක්‍රියා කරන්නේ කොයි තරමකින්ද එතකොට මේ ප්‍රශ්නයෙන් අදහස් කරන්නේ කවර දියුණුවක් පිණිසද ඊටත් වඩා උසස් දියුණුවක් ඇතිවීම පිණිසයි ඒ ඊටත් වඩා උසස් දියුණුව කියන්නේ නිවනට උවමනා කරන හැටියට තමන්ගේ ප්‍රතිපත්ති සකස් කර ගැනීමට පුළුවන් වෙන තරම් ලොකු දියුණුවක් ඇති කිරීමට එපමණක් නොවේ මෙලව තව තවත් උසස් වීමට යහපත් දියුණුවක් ඇති කිරීමට ඒකාන්තයෙන් සුගතිය ලැබීමට හේතු වන උසස් දියුණුවක් ඇතිවීමට මේ විදිහට තමාගේ යහපත පිණිස ඒකම හතරවෙනි ප්‍රශ්නය උපාසක තුමා තමාගේ අනුන්ගේ දෙපක්ෂේම යහපත පිණිස පිළිපදින්නේ නැත්නම් ක්‍රියා කරන්නේ කොයි ආකාරයෙන්ද කියලයි හතරවෙනි ප්‍රශ්නේ. ඒක නිසා තුන්වෙනි ප්‍රශ්නයත් ඒකෙන් විසඳෙනවා. හතරවෙනි ප්‍රශ්නයටයි ප්‍රශ්නයයි මීළඟට මේ කාල වේලාව අනුව විස්තර කරන්නට තියෙන්නේ. මා මාත්‍රිකා වශයෙන් ලැබුවෙත් හතරවෙනි ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ පිළිතුරයි. එතකොට තුන්වෙනි ප්‍රශ්නයත් ඒකේම ඇතුළත් වෙලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය තමාට පමණක් හිත පිණිස ක්‍රියා කිරීමයි. හතරවෙනි ප්‍රශ්නය තමාට පමණක් නොවේ අනුන්ගේ යහපත පිණිසත් හේතු වෙන්නේ තමාගේත් අනුන්ගේත් හිත පිණිස ක්‍රියා කරන්නේ උපාසකතුමා සිල්වත් උපාසකතුමා කොයිතරමකින්ද කියන බවයි ඒ හතරවෙනි ප්‍රශ්නෙන් ප්‍රශ්න කරන්නේ. ඒ හතරවෙනි ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ යතෝ කෝ ජීවක උපාසකෝ අත්තනා සද්ධා සම්පන්නෝ හෝති පරංච සද්ධා සම්පදාය සමාදපේති ජීවකය යම් දවසක පටන් මේ උපාසක කියන නාමය ලබන උපාසක උපාසිකා කියන දෙපක්ෂය අත්තනාච සද්ධා සම්පන්නෝ හෝති තමනොත් සද්ධාවෙන් යුක්ත කෙනෙක් වෙනවා සද්ධාව තමන්ගේ හොඳට දියුණු කරන හොඳ සද්ධාාවක් තියෙන කෙනෙක් වෙනවා. පරංච සද්ධා සම්පදාය සමාදපේති. අනිත් අය තමන්ට පුළුවන් තරමකින් තමා විතරක් සද්ධාවෙන් යුක්ත කෙනෙක් වෙලා ඉඳීමට ඒ ඉඳීමෙන් සෑහෙන්නේ නැතුව අනිත් අය තමන්ගේ දරුවන් තමන්ගේ සහෝදර සහෝදරියන් තමන්ගේ මව්පියවරුන් තමන්ගේ නෑදෑයිතවත් අය තමන්ට ඒ අනිත්‍ය ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටවන්න පුළුවන් යම් තරමක්ද ඒ තරමට. ඒ අනිත්‍යයටත් ඒ ශ්‍රද්ධාව දියුණු කරන්නට ක්‍රියා කරනවා. එතකොට තමන් ශ්‍රද්ධාව ඇති කරගන්නවා අනිත්‍යයටත් ඒ ශ්‍රද්ධාව දියුණු වෙන හැටියට දියුණු කරගන්න කියා දෙනවා කරුණ. මෙන්න මේකයි පළවෙනි කාරණය. මෙතන කරුණු 8ක් සඳහන් වෙනවා. ඒ අත ඊටම කෙටියෙන් කියන්නටයි තියෙන්නේ. සද්ධාවේ කියන්නේ බුද්ධ ආදී රත්නත්‍රය පිළිබඳ ගුණ අනුව තමන්ගේ ඊටම උසස් පැහැදීම සිතේ ප්‍රසාදය රත්නත්‍රය ඊටම උසස් හැටියට ಗುಣ අනුව පිළිගැනීම බුද්ධ ආදී රත්නත්‍රය කෙරෙහි ඇති වෙන උසස් පැහැදීම සද්ධාව ඒ වගේම කර්මඵල විශ්වාසය මේ කරන කුසල අකුසල් ඒවට ඒ හැටියට හොඳ නරක විපාක ලැබෙනවා. ඒ වගේම පව් කිරීම නිසා සතර අපාය ආදී ඉපදෙන්න සිද්ධ වෙනවා. දුක් විඳින තැන්වල උපදිනවා. කුසල් කිරීම නිසා සුගතියක උපදිනවා. වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නේ කුසල් කිරීමෙන් අකුසල් කිරීමෙන් කාලකන්‍ය ජීවිතයක් ගත කරන්න වෙනවායි කියන ඕවා පිළිගන්නේ එකයි. ඒවා පිළිගැනීම සද්ධාවයි. ඒ වගේම බුද්ධ ආදී රත්නත්‍රයේ ගුණ ඒ රත්නත්‍රය පිළිබඳව හොඳ විශ්වාසයක් හොඳ පිළිගැනීමක් ඇති වෙන්නේ ශ්‍රද්ධාව නිසායි. එතකොට ඒ ශ්‍රද්ධාව තමා තුලත් ඇති කරගන්නට ඒ කෙනා ඉදිරිපත් වෙනවා අනිත් අය තුලත් ශ්‍රද්ධාව ඇති කරන ඇති කිරීමට ක්‍රියා කරනවා. අන්න ඒකයි බොහොම හොඳ පරාර්ථය පිණිසත් කටයුතු කරනවා. ඒ උපාසක උපාසිකාවරු ඒ හිතිය ඒ හැටියට අනුන්ගේ යහපතට ක්‍රියා කරන එක ඊටාම වැදගත් කාරණයක්. අපි දෙවෙනි කාරණය අත්තනාච සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය සමාදපේති. තමා සිල්වත් වෙනවා අනිත් අයත් Tamanට පුළුවන් තරමකින් හත් අට දෙනෙක් වශයෙන් හරි 25 30ක් 50ක් 100ක් 200ක් පුළුවන් තරමක් Tamanට පුළුවන් තරමින් අනිත් අය සීලයේ පිහිටුවන්නට ඒ අය හොඳ සිල්වත් අය කරන්නට උත්සාහ කරනවා. ඒක බොහෝම හොඳ දෙයක් වින්වත්. දැන් මේ කාලේ මට පෙනිලා තියෙන හැටියට මට මේ හිතට ඇවිල්ලා තියෙන පිළි අරගෙන තියෙන හැටියට සමහර දෙනා තමා විතරක් ඔය සිල් සමාද අනිත් අය මොනවා කළත් කාර්යයක් නැහැ කියන தത്വෙට එහෙම සලකන සමහර අය ඉන්නවා. ආත්මාර්ථය පමණයි තියෙන්නේ. පරාර්ථය ගැන කල්පනාවක් නැහැ. පින්වත්නි පරාර්ථය කියන්නේ බෝධිසත්ව ගුණයක් වෙයි කියලා කල්පනා කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පරාර්ථය සඳහාමයි පාරමී පිරුවේ පාරමිතා පුරලා බුදු බව ලබා ගත්තේ. අන්න ඒ කාරණය හිතන්නට ඕනේ. ඒ පින්වතුන්. එතකොට තමා සිල්වත් වෙනවා වෙන ගමම්ම අනිත් අය සීලේ පිහිටුවන්නට කල්පනා කරන්නට ඕනේ. කොයි තරම් යහපතක්ද ඒ කෙනා සිද්ධ කරන්න කියලා හිතලා බලන්න. ඒක වෙන මොනම ක්‍රමයකින්වත් මිල මුදලකින් කෙනෙකුගේ ආඥාවකින් එහෙම කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ යහපතක් සිද්ධ කරන්නේ. හතුන්වැනි කාරණය අත්තනාච ඡාග සම්පන්නෝ හෝති පරංච ඡාග සම්පදාය සමාදපේති. ඡාග සම්පත්තිය කියලා කියන්නේ සමාගේ ලෝභකම දුරු වීම සඳහා ඒ වගේම බෝධිසත්ව ගුණයක් වශයෙන් දියුණු කිරීම සඳහා දාන පාරමිතාව මේ දන් දීමෙහි පරිත්‍යාගයෙහි යෙදিলা ඒ ලෝභය තුනී කිරීමෙන් ඒ අලෝභය දියුණු කිරීමෙන් කරන ප්‍රතිපදාව තමයි මේ ත්‍යාග සම්පatti කියලා කියන්නේ. දන් දීම ඒ ප්‍රධාන වශයෙන් මේ ලෝභකම මර්ධනය කර ගැනීමට තියෙන එකම උපායයි. බෞද්ධ ප්‍රතිපත්තියේ ඊටාම උසස් ප්‍රතිපත්තිය මූලික ප්‍රතිපත්තිය දන් දීමයි. දානං සීලංච නෙක්ඛම්මං ආදී දාන පාරමිතාව පාරමිතා වශයෙන් ඔය වගේ හුඟක් බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රමවල මුලට තියෙන දානයයි. මේ ලෝභකම වැඩ පැවැත්වීමෙන් ත්‍යාග සම්පත්තියේ තමනුත් පිළිතනවා අනිත් පැත්තේ ලෝභකම නැති කරන අලෝභ ගුණෙහි පිහිටීමට වෑයම් කරනවා. ඒක බොහොම ලොකු දෙයක්. ඒ නිසා ඒ උසස් පරාර්ථයත් ඒ ගමම්ම සිද්ධ කරනවා. හතරවෙනි කාරණය අත්තනාච බික්ඛූණං දස්සන කාමෝ හෝති පරංච බික්ඛූණං දස්සනේ සමාදපේති. ඊටම හොඳ කාරණයක් වෙනවා. බොහොම හොඳ සිල්වත් ගුණවත් ධර්ම දේශනා ආදී සිද්ධ කරන මේ බොහෝ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට යහපත සලසා දෙන භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දන් දීම ආදී වශයෙන් Tamanට බොහොම පිං සිද්ධ කරගන්නට අවස්ථාව සැලසෙන ඒ භික්ෂූන් වහන්සේලා දැකීමට කැමැත්ත. ඒක තියෙන ශ්‍රද්ධාවේ තියෙන ඊටාම හොඳ ලක්ෂණයක් තමයි. දස්සන කාමෝ සීලවතං සීලවතං භික්ඛූණං දස්සන කාමෝ සද්ධා කියලා එතන සඳහන් වෙනවා. සද්ධා සම්පත්තියේ ප්‍රධාන ලක්ෂණය සිල්වත් භික්ෂුන් වහන්සේලා දැකීමට ඇති කැමැත්තයි පිටපත්. ඒ තමන්ගේ ඒ දැකීමට ඇති කැමැත්ත අනිත් අය කෙරෙහිත් ඇති කරනවා. පරංච භික්ෂුණන් දස්සනේ සමාදපේති. අනිත් අය භික්ෂුන් දැකීමෙහි භික්ෂුන් වහන්සේලා දැකීමෙහි යොදවනවා. තරහට පුංචි කාලේ හිටම්ම සමහර මව්පියවරු ඒ දරුවන්ට මේ හාමුදුරුන්ට වඳින්න වන්දෝලා ඉතින් බොහොම පන්සලට එක්ක ඇවිල්ලා ඒ විදිහට ඒ භික්ෂුන් වහන්සේ දැකීමේ යෙදවීම ඒ අයගේ යහපත පිණිස හොඳ අනාගතයක් ඇතිවීමට හේතු වෙන කාරණයක් වෙනවා. ඒ නිසා පරංච භික්ඛූණං දස්සනේ සමාදපේති. භික්ඛූණං දස්සන කාමෝ හෝති. එතකොට භික්ෂුන් වහන්සේලා දැකීමට ඇති කැමැත්ත ඒක ඊටාම අවශ්‍ය දෙයක් වෙනවා. ඊළඟට අත්තනාච සද්ධම්මං සෝතුකාමෝ හෝති පරංච සද්ධම්ම සවනේ සමාදපෙති. තමා බණහන්නට ඇති කැමැත්ත, ඒ වගේම අනුනුත් බණ ඇහිීමේ යෙදවීම කියන මේ කරුණු මේකයි ඒ පස්වෙනි කාරණේ. බණ ඇහිීම තමන්ගේ ඇති කැමැත්ත අනිත් අයත් ධර්ම ශ්‍රවණයේ යෙදවීම. ඊළඟ හයවෙනි කාරණය අත්තනාජ සුතානං ධම්මානං ධාරණ ජාතිකෝ හොති. බණ අහලා නිකම්ම ඉන්නේ නැතුව ධර්මයේ දැරීමට පුරුදු වීම. සිරිතක් වශයෙන් ධර්මයේ ධර්මය අසාවු බණ හොඳට මතක තියාගන්නට ඕනේ. එහෙම අනිත් අය ලව්වත් ඒක ඒ හැටියට सिद्ध කරවීම හවෙනි කාරණයයි. හත්වෙනි කාරණය ඒ හිතේ තියාගත්ත බණ, ඒ හිතේ තියාගත්ත ධර්මයේ අර්ථ පරීක්ෂා කිරීමයි. මේකේ තේරුම කුමක්ද මේ ඒ විදිහට ඒ දන්නා අය ආශ්‍රය කළා ඒ ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්නට ඕන තේරුම් ගන්නට ඕන පරංචාත්තුපවරිකාය සමාදපේති අනිත් ඒ හැටියට අර්ථ පරීක්ෂා කිරීමට යොදන්නට ඕන ඒ එහෙම යොදන්නේ මක් නිසාද කවදාවත් ධර්මය අනුව පිළිපදින්න බෑ ඒ ධර්මයේ තේරුම දන්නේ නැතුව. ඉතින් ඊළඟට අන්තිම කාරණය අර්ථය දැනගෙන හොදට ධර්මය දැනගෙන පෙළ දැනගෙන අටුවාවේ තියෙන විස්තරය දැනගෙන ඒ ධර්මයට අනුව පිළිපැදීමයි පින්වත්නි. මේ නිසා ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නිවන කරා යෙදෙන නිවනට මඟ වෙන බව මේ පින්වතුන්ට මා මුලින් සඳහන් කළා. ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදවීමයි මේන් අදහස් කරන්නේ. මෙන්න මේ විදිහට මේ උපාසකතුමාට බුදුරජාණන් වහන්සේ මේ කරුණ ටික දේශනා කරවදාලා. දැන් මීට වඩා ධර්ම දේශනාව දික් කරන්නට අවස්ථාව නොවේ. මේ ධර්මයෙන් මේ සෑම දිනාටම ඊටාව ප්‍රයෝජනවත් කරන ටිකක් කියා දෙන්නට අදහස් කළේ ඒ කරුණ ටික හොඳට මතක තියාගෙන මේ අනුව ඉතාම හොඳ බෞද්ධ උපාසක උපාසිකාවන් බවට පත් වීමෙන් ඒ තමන්ගේ දියුණුව ඇති කරලා හොඳ ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ දිව්‍ය මනුෂ්‍ය ආදී සපතින් කෙලවර ලබන සාන්ත නිවන් සපත ලබන්නට උත්සාහ කරත්වා ආකාසත්තාදි බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාදි බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාදි බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං සෑම දිනකටම තුන් සම්පත් වේවා එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ කිරුළපන පූර්වාරාමාධිපතිව වැඩ විසූ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයේ පීඨාධිපති සියම් මහානිකායේ කොට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක රාජකීය පඬිත ශ්‍රී සද්ධර්ම වාගීශවර අතිපූජ්‍ය රද්දල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනායක ස්වාමීන් වහන්සේ